ඔබට läගගන්න ඉඩක් නැති තැනදී ඔබ මේ සත්‍ය මේ මේක තමා ගැන හොයන්න මෙහෙම යමු වෙද්දී läගගන්න ඉඩක් නොවන තැනදී මේ විවිධාකාර ස්වરૂපයන් එක්ක කොටු වෙන මේ ජීවිතය එක ඉන්න පුළුවන් වේවිද? ඒ එක්ක සිදුවන සිතන ක්‍රියා එක්ක කයින් කරන ක්‍රියා එක්ක වචනයෙන් කතා කරන ක්‍රියා එක්ක ඉන්නේ කොහොමද? ඇයි කවුද ඒ විදිහට කටයුතු කරන්නේ? ඒ මම කියන කෙනා කවුද? දැන් මෙහෙම ජීවිතයේ චින්තනයක් යම්කිසි කෙනෙක් තුළ සත්‍යවාදී බව තමා ගැන හොයන එකක් ඉස්මතු වුණා නම් එයාට මේ මුලා සහිත ජීවිතයේ ඉන්න එයාට බැරි වෙනවා. එයා තුලින්ම ඉස්මතු වෙනවා. මොකද්ද? විමුක්තියක් හොයන්න ඕනේ. මේ මුලාවෙන් නිදහස් වෙන්නට ඕනේ. දැන් ඔබට තියෙන්නේ මුලාවෙන් නිදහස් වෙන්න ඕන කියන කාරණාවක්ද අපි හිතපු සංකල්පයක් වූ නිවන හරි සංකල්පයක් වූ තව පැවිද්ද හරි සංකල්පයක් වූ තව සිල් රකින්න ක්‍රම හරි ඒ ටික තහවුරු කරගන්න අවශ්‍ය සම්පූර්ණයෙන්ම යෙදීම තුලින්ම මේ මුලාවෙන් නිදහස් වෙන්න ඕන බවක් කියන එක ඉස්මතු වෙන එකද තියෙන්නේ හොඳට හිතලා බලන්න අද තියෙන්නේ මොනවද මනසට ආපු සංකල්ප ටිකක් ලබා ගන්න. ඒ නිසා හිතන හිතවිලි වලට තැනක් තියෙනවා. ලං වෙන්න පුළුවන්, läග ගන්න පුළුවන්. කරන ක්‍රියාවලට කතා කරන වචනයට ලං වෙන්න පුළුවන්, läග ගන්න පුළුවන්. ඒවට ලං වෙලා läගගෙන මොකද කරන්නේ? අන්න තමන්ගේ තියෙන ඒ අසත්‍යවාදී අකෘතඥ ඒ වගේම අසත්පුරුෂ ඒ වගේම මේ ලෝකයේ එක තියෙන ලොල්කම ජීවිතය කියන ලෝකය මෙන්න මේක එක läගගෙන හිතින්ම දාගන්නවා නිවන් දකින්නට ඕන. දැන් ලබා ගන්න ඕනත් ඉතින් සෝතාපන්න වෙන්නට ඕනේ, ලබා ගන්න ඕනේ, සිල් රකින්නට ඕනේ, ලබා ගන්න ඕනේ, පැවිදි වෙන්නට ඕනේ, ලබා ගන්න ඕනේ. ඊළඟට මෙව මාර්ගය වඩන්න ඕනේ, ලබා ගන්න ඕනේ. දැන් මේ ඔක්කොම ලබා ගන්න නේද තියෙන්නේ. ඉතින් බුදුරණවහන්සේගේ ධර්මය නම් තියෙන්නේ විමුක්ත වෙන්න, විමුක්ත වෙන්න. එහෙම එකක් පෙන්වන්නේ. සත්‍ය හොයන කෙනාට තියෙන්නේ ඒක. ඒ සත්‍යවාදී කෙනාගේ විමුක්ත හොයන ප්‍රතිපදාව තුළ කෘත්‍යයේ සිදුවෙන වැඩපිළිවෙල තමයි සිල් රකින්න කාරණාව. ඒ විමුක්ත වීමේ වැඩපිළිවෙල තුළ සිදුවෙන කාරණාව තමයි පැවිදි ජීවිතය. ඒ විමුක්ත වීමේ වැඩපිළිවෙල තුළ කියන්නේ මෝහ සහිත ජීවිතයෙන් මෝහ සහිත ජීවත් වීමේ කෘත්‍යයෙන් නිදහස් වෙන වැඩපිළිවෙල තමයි මාර්ගයට බැහැ ගැනීම. දැන් අද අනිත් පැත්තට වෙලා තියෙන්නේ. ඇයි එහෙම වෙන්නේ?